නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මෙත්තා විහාරියෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉඳගෙන යදුම් සිය ගණනක් ඈත පිහිටි කුරරගර නගර සමීපයේ ඇති සානුපබ්බත කියන ආරණ්‍යෙහි භාවනානියෝගී 900ක් සංඝ පිරිසට බුදුරැස් ධාරාවක් විහිදුවල දේශනා කළ ගාථා පෙළකින් එක ගාථාවක් මේ ප්‍රකාශ වුණා. මෙත්තා විහාරී යෝ භික්ඛු යම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් මෛත්‍රී විහරණයෙන් වාසය කරන්නේ නම් පසන්නෝ බුද්ධ ශාසන බුදු සසුනේහි චිත්ත ප්‍රසාදයෙන් යෙදේනම් අධිගච්ඡේ පදං සන්තං සාන්ත පද සංඛ්‍යාත වූ නිර්වාණ ධාතුව අධිගච්ඡේ සාක්ෂාත් කරගන්නේය සංඛාරෝප සමන්සුකම් මේ සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ අවේදේත සැප ඇති සාන්ත පද නිවන සාක්ෂාත් කරගන්නවා සරුවක්ඥන් වහන්සේ <clears throat> දන්සප්පෑතුන් දේශනා කරන දවසේදී සාතාගිර හේමවත යක්ෂ සේනාධිපති දෙන්න අතුරින් සාතාගිර සෝවාන් වුණා. හේමවත කියන තමන්ගේ මිතුරා සොයාගෙන යනකොට මේ කුරරගර නගරෙ ඉද්දෙන් අහසේදී සම්මුඛ වුණා. හේමවත හිමවත් ප්‍රදේශයේ එදවස්සේදී හැම තැනම මලින් පිරීලා පුදුම විදිහේ ආචාර්යයක් තිබුණු නිසා ඒක ගැන කියන්න ආවා. ශාකාගෙද ගියේ මේ ධම්සක් පැවතුන් දේශනාවත් සරුවක්යන් වහන්සේත් පිළිබඳ තොරතුරු කියන්නේ. ඒ අතරත මේ දෙන්නගේ සාකච්ඡාව සිද්ධ වුණේ කුරණගල නගරයෙහි සිටුමැඳුරක් ඉද්දෙන් අහසෙත්. ඒ සිටුමැඳුරේ ඉන්නේ කාලී කියන සිටු දේවිය. මේ දෙන්නාගේ සාකච්ඡාවේදී ධම්මචක්ක සූත්‍රය සාතාගිර විසින් කියෙව්වා. කියවනකොට ඒ කහගෙන හිටියේ මේ කාලී කියන සිටු දේවිය ඒ දවසේම දරුවෙක් උපදින්න සිටියේ වේලාව රාත්‍රියේ මැදියේම ඒ අහගෙනම සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වූ මොහොතේ මේ පින් ඇති දරුවා එතෙන්දී උපන්නා. මේ දරුවාගේ උත්පත්තිය හරිම වාසනාවන්ත උත්පත්තියක්. දම්සක් පැතුම් දේශනේ සිද්ධ වෙච්චි ආශ්චර්යජනක උතුම් පොහෝ දවස එවාගේම මෞතිමේ සෝවාන් වෙච්ච මොහොත මේ දරුවාත් කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක් මේ දරුවා ඊට වාසනාවන්තව හැදුනා මේ දරුවාගේ නම සෝන කුණ්ඩලාභරණයක් පලන්දලා තිබුණා පළඳනා කාලයේදී කෝටියක් අගණක්. එනිසා සෝන කෝටි කන්නේ කියලා නම භාවිතා වුණා. මේ මෞතුමිය සෝවාන් වෙච්චි කෙනෙක් බැවින් නිතර නිතර මහා කච්චායන මහරහතන් වහන්සේගේ උපස්ථාන කටයුතු සඳහා නිතර සම්මුඛ වෙන්න යනවා. ඒ අනකොට මේ දරුවා එක්කමයි යන්නේ. මේ දරුවා බොහෝම සද්ධා බුද්ධ සම්පන්න දරුවෙක් නිසා තරුණ වයසේදී මේ රහතන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීනි මම මහාන වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේක ප්‍රතික්ෂේප කළා රහතන් වහන්සේ. අයත් දවසක් ගිහින් කිව්වා මම මහාන වෙන්න ඕනේ. ඒත් ප්‍රතික්ෂේප කළා. තව තුන්වෙනි දවසකට ගිහින් කිව්වා ස්වාමීනි මම මහාන වෙන්න ඕනේ. එවෙලාවේදී මහා කච්චායන මහරහතන් වහන්සේ කියා හිටියේ දරුවෝ බොහෝම සිව්මැලි දරුවෙක්. බොහොම පිණින් ජීවත් වෙන දරුවෙක්. ඔබට දුක් විඳලා පුරුදු නැහැ. මානදම් පිරීම එසේ මෙසේ පහසු දෙයක් නෙමේ දරුව. දවසට එක වේලක් ආහාර ගන්න උදේවරුවට එවාගෙම ජීවිතාන්තය දක්වා Brahmachari වෙන්නට ඕන. එසේම ආහාර පාන අනුන්ගෙන් ලැබෙන දේ සමහරට රස්නෙන් ඕන වෙනකොට සීතලෙන් ලැබෙන්නේ සීතල ආහාර ඕන වෙනකොට රස්නෙන් ලැබෙන්නේ ලුණු ඇතුව ඕනකට ලුණු නැතුව ලැබෙන්නේ ලුණු නැතුව ඕනකට ලුණු ඇතුව ලැබෙන්නේ මේ වාගේ හිතුව පැතුව ලෙස නෙමෙයි ලැබෙන ලැබෙන ආහාර වලින් ජීවත් වෙන්න වෙනවා. ඒ වගේම මැසි මදුරු අව්‍යස සුලම් විසකුරු සර්පාදීන්ගේ පීඩා අනන්ත විසන්ඩ වෙනවා. රුක්සෙවන් ගල්ලින් ඩිංගවල් මේවා ආශ්‍රය කරන්න වෙනවා. වනපත්වල ආශ්‍රය කරන්න වෙනවා. එනිසා මේ මහානකම බොහොම දුෂ්කරයි දරුවෝ. මේ කුමාරයා කිව්වා ස්වාමීනි ස්වාමීන් වහන්සේට පුළුවන් දේව ඔක්කොම ඉවසන්නේ ඕ මට පුළුවන් ඒ නිසානේ මම මහාන වෙලා ඉන්නේ. එහෙනම් ස්වාමීනි මටත් පුළුවන් මම මහාන කරන්න කිව්වා. ඉතින් මේ විදිහට සාකච්ඡා කළ මේ දරුවා මහාන කළා. තුන් අවුරුද්දක් ඇතුළත ත්‍රිපිටක ධාරී වුණා. තුන් අවුරුද්දකින් උපසම්පදාව ලැබුණේ. එනකොට අවුරුදු 20ක් 23ක් පමණ වෙලා. ඒ මොකද මේ ප්‍රදේශයේ සංඝ පිරිස බොහොම අඩුයි. ඒ කාලයේ සම්මතයක් තිබුණේ සරුවක්ඥන් වහන්සේගේ නියමයක් තිබුණේ උපසම්පන්න 19ක්වත් ඉන්න ඕනේ උපසම්පදා විනය කර්මයක් කරන්න. නමුත් ඒ ප්‍රදේශ 19ක් හිටියේ නැති නිසා ප්‍රමාද වුණා. ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගත්ත මේ සෝන කෝටිකාන්න ස්වාමින් වහන්සේ උපසම්පදා වෙලා උපාධ්‍යාන් වහන්සේට කිව්වා ස්වාමීනි මං බුදුරජාන් වහන්සේ දකින්න යන්න ආසයි. හොඳයි යන්න ගිහිල්ලා සරුවක්ඥන් වහන්සේ දැකලා මේ විදිහටයි වන්දනා කරන්නේ මෙහෙමයි වාඩි වෙන්නේ මෙහෙමයි කතාබස් කරන්නේ ඉතින් උගන්ලා දුන්නා. ඉතින් මේ සෝන කෝටිකන්න තරුණ ස්වාමින් වහන්සේ වැඩියා සවැත් නුවර බලා බොහොම දුර ගමනක්. හරියටම හවස් වරුවක ජේතවනාරාමයට පැමිණියා. සරුවක්ඥන් වහන්සේ මේ සෝන කෝටිකන්න ස්වාමින් වහන්සේක සතුරු සාමීච කතා කරලා ආනන්ද ස්වාමින් වහන්සේට විධාන කළ ආනන්දය මේ ආගන්තුක නමට මා සැතපෙන ගන්ධ කුටියේ මාසනයක් දෙන්න කිව්වා. ඒකනම් මා පුදුම ලාභයක්. කවදාකවත් නෑ සරියොත් මුගලන් දෙන්නමවත් අනදමා හිමියන් වහන්සේවත් ගන්ධ කුටිය ඇතුලේ කරයක් ගත කළා නෑ. නමුත් එදා සරුවක්ඥන් වහන්සේත් මේ සෝන ස්වාමින් වහන්සේත් එවි මහණි සක්මන් කළා රාත්‍රී පෙරයම් කාලේ. මැදියම ගන්ධ කුටියට ඇතුළත් වෙලා දකුණු ඇලේ සැතපුණා. රාත්‍රියේ අලුයම් කාලයේ අවදි වෙලා සරුවඥන් වහන්සේ නියම කරනවා සෝන මට බණ ටිකක් දේශනා කරන්න කියලා. ඉතින් මේ සෝන ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධාරීනේ උන්වහන්සේගේ කටහඬ බොහෝම මිහිරි. කිංකිණික නාදයක් තියෙනවා මේ කටහඬේ. සරුවඥන් වහන්සේ වැඳගෙන බණ ඇසුවා. සෝන ස්වාමීන් වහන්සේ සංඝ සූත්‍ර නිපාතයේ තියෙන විශේෂ සූත්‍ර පෙළක් අටක වර්ගය කියලා. මේක බොහෝම ලස්සනට හඬ නගා දේශනා කළා. සාරුවක්ඥන් වහන්සේ ඒ දේශනාව අවසන් වෙනකොටද අවසන් වෙන තුරු දොහොත් නගා වැඳගෙන ඉඳලා අවසන් වෙනකොට සාදුකාර දුන්න තුන් යලක්. ඒ සාදු හඬේ භූමාටු දෙවියන්ගේ පටන් බඹතලේ දක්වා දෙවියෝ බ්‍රහ්මයෝ සාදුකාර දීමට සමත් වුණා. එදා මේ සාදුකාරී අර තමන්ගේ මෑණියන් ඉන්න නිවසිද්ද අහසේ දේවතාවු සාදුකාර දුන්නා. එදා මේ මෑණියන් අහලා තියෙනවා කාටද සාදුකාර දුන්නේ? ඉන් දේවතාවන් නොපෙනීම කියලා තියෙනවා ඔබතුමියගේ පුත්‍ර සෝන ස්වාමින් වහන්සේ අද බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේම දවස් රාත්‍රියේ ගෙවලා බුදුරජාන් වහන්සේට ධර්ම දේශනාවක් කළා. ඒකට බුදුරජාන් වහන්සේ සාදුකාර දුන්න මීතලේ තියෙන මේ භූම්‍යස්ක දෙවියන්ගේ පටන් බඹතලේ දක්වා මේ සක්වල පුරාම දේවතාවු සාදුකාර දුන්න මමත් ඒකටයි සාදු දුන්නේ සාදුකාර දුන්නේ ඉතින් මේ මෑණියෝ කිව්වා අනේ සාදු සාදු කොච්චර වටිනවද? ඒ මගේ පුත්‍ර රත්නේ මගේ රටට මේ නැවත වැඩියාම මටත් බණ අඬ ලැබේවා කියලා කියා හිටියා. ඉතින් මේ සෝන කෝටිකාන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වරම් පහක් ලබා ගත්තා. උපාධ්‍යාන් වාසී කියලා තිබුණ වරම් පහක් ලබාගෙනින් දෙමොනවද? මේ පිටිසර ප්‍රදේශවල උපසම්පන්න පස් නමකකින් උපසම්පදා විනී කර්මී කරගන්න අවසර ලබා ගන්නවා. වගේ පිටිසර ප්‍රදේශවල සම්මත්තරණ කියන මේ සම් ඇතිරිලි පාවිච්චි කරන්න අවසර ලබා ගන්න. පිටිසර ප්‍රදේශවල ගණන් ගන්න උපාහන කියන මේ එක පොටකට වඩා පොට වැඩි පාවහම් පාවිච්චි කරගන්න අවසර ලබා ගන්න. පිටිසර ප්‍රදේශවල දිනපතා පැම් පහසෙන් අවසර ලබා ගන්න. එවාගේ පිටිසර ප්‍රදේශවල වික්ෂුන් වහන්සේලාට වෙනත් කෙනෙක් උදෙසා සිවුරක් ලැබුණොත් ඒ භික්ෂුන් වහන්සේ එනතුරු ඒක තබා ගැනීමට අවසර ලබා ගන්න. ඔය කාරණා පහම අවසර දුන්න බුදුරජාන් වහන්සේ. ඔය අ르ගෙන ඉතින් ආව නැවත තමන්ගේ උපන් රටට ප්‍රදේශයට. ඒ ප්‍රදේශෙට කියන අවන්ති රට කියලා. ඉතින් මේ බව ආරංචියේදී මෞතුමියගෙන් ආරාධනා කළ ධර්ම දේශනාවකට. ඒ ආරාධනේ බාරගත්තා. අද වාගේ පැයක දෙක දේශනාවක් නෙමෙයි උදේ හැන්දෑවේ පටන් ගත්තාම උදේ තමයි අවසන් වෙන්නේ. අද වාගේ ශබ්ද විකාශනයේ තිබුණේ හඬ නගා දහම් දැසිය යුතු තිබුණා. ඉතින් විශාල ශාලාවක් තිබුණා ගම මැද්දේ. මේ ශාලාවට විශාල ජනකායක් රැස් වුණා මේ ආරංචියට. එදා පුදුම සිද්ධියක් වුණා. මේ මෞතුමිය ජීවත් වෙන සිටු මැඳුර සත්මුතු පරම්පරාවක දේපල තියෙන මහා ධනවත් සිටු මැඳුරක්. හොරු 900ක් දෙනා මේක පැහැරගන්න මාන බලමින් සිටියේ. එදා මේ හොරු කණ්ඩායම එකතු වෙලා ඒක පැහැර ගැනීම සඳහා බිමින් පොළවෙන් උමං හාරගෙන ආවා. මව්තුමිය ගියා බණ අහන්න ගෙදර එකම එක 16ක් කියලා. ඉතින් මේ හොරු පොළොව යටින් උමං කනගෙන ඇවිල්ලා මාළිගා මැද්දෙන් මතුවෙලා තියෙන රන් රුවම් භාණ්ඩ ඔක්කොම ගන්න පටන් ගත්තා. ඒ ගන්න වෙලාවේ මේ 16 දූගණ ගිහින් අර ධර්මශාලාවේ ඉන්න අර විසිටු දේවියට කිව්වා මාතාවෙනි මෙහෙම හොරු කණ්ඩායමක් ඇවිල්ලා අපේ දේපොළ පැහැර ගන්නවා. ඉතින් කිව්වා යන්න යන්න මීට පස්සේ ඔය පණිවිඩය කියන්න එපා කිව්වා. අයමත් දෝගෙන ඇවිල්ලා දෙවෙනි සැරේ කිව්වා. ඒ වෙලාවෙ කිව්වා අයෙන් දෙපා කියලා. ඔය පණිවිඩය කියන්නේ. තුන්වෙනි සැරේත් ඇවිල්ලා කිව්වා. හැබැයි ওই වෙනකොට හොර දෙටුවා මග රැග්ගෙන හිටියේ මේ මවතුමිය ආවොත් එහෙම අතරගදී ගල ගසා දාන්න. ඉතින් තුන්වෙනි වාර මේ මවතුමිය මේ දාසයට කිව්වේ දාසී ඔය පණිවිඩේ නැවතනම් ගේන්න එපා. ඔය මුළු මාලිගා මුස්සගෙන ගියත් මට කමක් නැහැ. ඊට වඩා වටිනවා මේ බණපදයේ මට අහන්න ලැබීම. ඔය මාලිගා නිසා මම නිවන් දකිනවා නෙමෙයි මේ බණපදේ නිසා මම නිවනට යනවා. ඊට පස්සේ පණිවිඩය කියන්න එපා. ඔබත් ඔය වාඩි වෙලා බණ අහන්න කිව්වා. මේ කතාව හොරු දෙටුවාට ඇහුණන් පස්සේ ඔහු සංවේග වුණා. මේ සදාවත් බෞද්ධයෝ තමන්ගේ මේ තරම් සම්පත් පවා ගණන් නොගෙන ධර්මයටම ජීවිතේ කැප කරනවා නේද? මෙවන්නම්ගේ මේ දේ පැහැරගත්තොත් දේව දඬුවම් අපට ලැබෙන්න පුළුවනි කියලා වහාම දුවගෙන ගියා සිටු මාලිගයට ගින් තමන්ගේ අතවැසියන් දෙකිව්වා කොහොම වඩු ගත්ත ගත්ත තැන්වල කියන්න උමගේ වහන්න වාමෙන්න මේ ධර්මශාලාව ළඟට කියලා 900ක් දෙන ආවා ඇවිල්ලා අන්තිමේදී උදේ පාන්දර එනතුරු හිටගෙන මේ ඇත්තොත් බණ ඇහැවා උදේ පාන්දර ධර්මදේශනේ අවසන් වෙලා පිරිස නැගිට ගියාට පස්සේ හොර දෙටුවාගෙන් අර මෞතුමියගේ පාමුල වැන්දා. වැඳලා කිව්වා ආර්යාවෙනි මට සමා වෙන්න. ඇයි දරුවා මං මට වරදක් කරේ නෑනේ. ඔව් අපි ලොකු වරදක් කළා. අපි මේ එකතු වෙලා ඔබතුමියගේ මාලිගාව උමගින් හාරගෙන ගිහිල්ලා බඩු පැහැර ගත්තා. හැබැයි ඔබතුමියගේ තියෙන මේ ධර්මකාමීත්වය නිසා අපි බඩු ඔක්කොම තිබුණු තැන්වල නැවත තැන්පත් කළ උමග වහලා ආවා. ඉතින් මේ කරපු අපරාධයට අපට සමාව දෙන්න. හොඳයි දරුවනේ මං සමාව දෙනවා. ඒ වෙලාවේ කිව්වා අපට සමාව දෙනවා නම් මේ ස්වාමීන් වහන්සේ ළඟ අපට මහාන වෙන්න අවකාශ ලබා දෙන්න. හොඳයි දරුවනේ ඒක මං කියන්නම් කියලා ඒ ස්වාමීන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීනි මෙන්න මේ පිරිස මේ තරම් දාමරික කංකර කර ඉඳලා අද මේ මහාන වෙන්න කැමැත්ත දක්වනවා ස්වාමීන් වහන්සේ අනුග්‍රහ කරන්න. ඉතින් මේ සෝන ස්වාමීන් වහන්සේ තව උපසම්පදාවෙන් නවක නිසා එක්කරගෙන ගියා උපාධ්‍යයන් වහන්සේ ළඟට මහා ආකච්ඡාන මහ රහතන් වහන්සේ ළඟට. ඊළඟ මේ සීලුම දෙනා මහාන කෙරෙව්වා. මහාන කරවලා භාවනා කමතහන් පේලියට දුන්නා. ඉතින් මේ සීලුම දෙනා දැන් බොහොම මේට කලින් බොහොම දරදඬුකම් කළ නමුත් දැන් ඉතින් නියම සංවර සීලයේ පිහිටලා බලවත් උත්සාහයෙන් සසර දුකින් මිදෙන්නට භාවනා නියෝගීව රුක්සෙවන් වල වාසය කළා. සරුවඥන් වහන්සේට මේක පෙනුණා. උන්වහන්සේ දිනක් බුදු ඇසෙන් දැකලා දාලා මේ නම 100ම එක දවසේ රහත් වෙන්න පින මෝරලා නුවණ මෝරලා තියෙනවා. මේ සංසාරයේ ගොඩක් කුසල් කරගෙන ආපු පිරිසක් නමුත් යම්කිසි අවාසනාවකට මේ වගේ දාමරික වෙලා හිටියේ. නමුත් දැන් මේ සීළු දෙනාට රංගුලිමාල තෙරුන් වහන්සේට වගේ පින මතු වුණා. ඒ ලාමේදී සරුවක්යන් වහන්සේ මේ රුක් සෙවන් වල භාවනා කරන 900ක් දෙනාට වෙන වෙනමම එක එක්කෙනා ඉදිරියට පේන හැටියට බුදු රැස්මාලාවල් විහිදුවලා ගාථා නමයක් දේශනා කළා. එක එක ගාථාවකින් සියක් නමක් සියක් නමක් බැගින් අරිහත්ත්වේ සාක්ෂාත් කළා. ඒක ගාථාවක් තමයි මේ කියුනේ. මෙත්තා විහාරී යෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන්සුකං. ඒ ගාථාවෙන් කියන්නේ මෛත්‍රී භාවනා ගැන. එන් 100ක් දෙනා එන් රහත් වුණේ මක් නිසාද? పూర్ව ජාතිවල 100ක් 100 දෙනාම මෛත්‍රී භාවනා පුරුදු කරපු අය. මේ මෛත්‍රී භාවනා සසරදී පුරුදු කරපු නිසා ඒ ඇත්තන්ගේ කමඨහනම ගැලපුණා. ඒකමයි දීලා තිබුණේ භාවනා වශයෙන් වඩන්න. සසරදී කරන පුරුදු ඊළඟ ඊළඟ භවයන්ට උපනිශ්‍රේ වෙන තේකින් හොඳට පැහැදිලි වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේගේ චරිතයේ තියෙන පූර්ව જાතියක තාපස කෙනෙක් වෙලා අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. ඒකේ පිනින් මහා කල්පාට කාබසර බඹතලේ බ්‍රහ්මරාජයෙකු හිටියා. ඒ කුසල බලයෙන් 300 වාරයක් සක්දේව පදවියටපත් වුණා. 500 වාරයක්ම සක්විත රජ බාටත්පත් වුණා. තා ප්‍රදේශ රාජ්‍ය සම්පන්න ලැබුව වාර ගණනක් නැහැ. ඒක උන්වහන්සේගේ පෙරවිසු ආත්ම දක්නා නුවණට වැටහිලා අදිෂ්ඨාන කරගත්තා මේ මෛත්‍රියේ මෙච්චර ආනිසංස ගෙන දෙන මහා පිනක් බැවින් නිවන් දකින්නතුරු මගේ සිතේ द्वේෂයක් ව්‍යාපාද ක්‍රෝධයක් වෛරයක් පහළ නොවේවා මට සෑම කල්යෙම මෛත්‍රී සිතින්ම මගේ නිවන් මඟ යාගන්න වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කළා තිබුණා. එනිසා සරියුත් මහ රහතන් වහන්සේ රහත් වෙනතුරු ඒ කාල පරිච්ඡේදය තුල කවදාකවත්ම දේශ මූල අකුසලයකටපත් වෙලා නැහැ කියන එක සඳහන් වෙනවා. ඒ වාගේ මේ දහසියක් දෙනාම සසරදී මෛත්‍රිය වඩා තිබුණු බැවින් ඒ අතන මේ ගාථාම සෑහුණ මාර්ගඵල නිවන සාක්ෂාත් කරගන්න අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඉතින් මෙහි සඳහන් වෙන භාවනා අපි කාටත් ඉතාම වැදගත් වෙනවා. මෙහි භාවනාවේ තියෙනවා සංක්ෂේප වශයෙන් එදිනදා භාවනා කරන හැටි. ඒ වගේම ගැඹුරට ධ්‍යාන වඩා මාර්ගඵල දක්වා යන පිළිවෙලක් මෙහි තියෙනවා. ඉතින් බොහෝ සෙයින් දීපෑදී බොහෝ දෙනා මේක සංක්ෂේප වශයෙන් වඩනවා. ඒ කියන්නේ පෙරහුරුව පිණිස ඒකත් සෑහෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා අර අග්ගිකන්දෝපම සූත්‍ර දේශනෙන් පස්සේ සංවිග්න වූ භික්ෂූන් වහන්සේලාගේ සනසිල්ල පිණිස අච්චරා සංඝාත සූත්‍ර තුනක් දේශනා කළා තියෙනවා. අච්චරා සංඝාත මත්තම් පිචේ භික්ඛවේ භික්ඛු මිත්තං චිත්තං ආසේවති අයං උච්චති භික්ඛවේ භික්ඛු අරිත්තඥානෝ විහෙරති සත්තු ශාසන කරෝ ඕවාද ප්‍රතිකරෝ අමෝගං රක්තපින්දම් භුඤ්ජති කෝපනවාදෝ යේනම් බහුලී කරොන්ති කියලා පළවෙනි සූත්‍රය. ඒ තේරුම මහණෙනි යම්කිසි භික්ෂුවක් අසුරුසනක් ගාන තරම් කෙටි වේලාවක් මෛත්‍රී සිත ආදරයෙන් වැඩුවේ නම් ඒ භික්ෂුන් වහන්සේ ධ්‍යාන ලබන්න සුදුසුෙක් වුණා ධ්‍යානයෙන් නොපිරිහුණු කෙනෙක් වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කළ කෙනෙක් වුණා. ඒ වගේම සදාවතුන්ගේ සිව්පසේ මහත්ඵල කරන්නෙක් වෙනවා. ඒ අසුරුසන ගානතා කාලය තුල එහෙමනම් වැඩි වේලාවක් මෛත්‍රිය වඩනවා නම් මොනතරම් අනුශාසන ලැබෙනවාද කියන එකයි ඒ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. අනිත් සූත්‍ර දෙකේ තියෙන්නේ මෙත්තං චිත්තං භාවේති එකක් මෙත්තං චිත්තං බහුලීකරෝති එකක් ඔය විදිහට සූත්‍ර දේශනා තුනක් තියෙනවා ඒක නිසාම අපේ බුදු සසුනේ වැඩ සිටියේ සුභූතිය කියන රහතන් වහන්සේ පින්දපාතේ වැඩියාම ගෙමිදුලක පෙනී සිටින කෙටි වේලාව තුල මෛත්‍රී ධානයේ සමාදිනවා මෛත්‍රී ධානයෙන් ඉන්න වෙලාවේ පින්දපාතේ දෙනකොට ඒ දායකයන් පින මහත් පළ වෙන නිසායි ඒ තරමට මේ මෛත්‍රිය පිළිබඳව ආනිසංශ එදිනෙදාම ලැබෙනවා. ඉතින් විශේෂ ආනිසංශ 11ක්ම මෙත්තානිසංශ සූත්‍රයේ සඳහන් වෙනවා. මෛත්‍රිය වඩන්න සැපෙන් නිදෙනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සේන නොදන්නකින්ෙක් වෙනවා, දෙවියන් තමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, එවාගෙම මිනිස්යන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලබනවා, වසවිස, අවියාවුද, ගින් විපත් වලකිනවා, මොහොනේ වර්ණේ පැහැපත් වෙනවා, හිතේ සමාධි ශක්තිය වැඩි දියුණු වෙනවා මරණාසන්න මොහොතෙත් බොහොම සොම්නස් සිතින් සිහිනුවණින් යුක්ත වෙනවා. ධානයක් ලබාගෙන හිටියානම් ධා රහත් නොවි බඹල උපදිනවා. මේ කියන ආනිසංස 11ක් සඳහන් වෙනවා. සමහර විටේ මිනිසෙකු වශයෙන් භාවනා කරන සංඥාවක් නැති තිරිසන් සතුන්ව පවා මේ ගුණ ලැබිලා තියෙන හැටි සඳහන් වෙනවා. එක්තරා වැද්දෙක් දඩයන් සොයාගෙන යනකොට වෙන සතෙක් හම්බුනේ නැහැ. එළදෙනක් පැටියාට කිරිපොමින් ඉන්නවා දැක්කා. ඉතින් මේ දාමරික වැද්දා මේ එළදෙන මරා ගැනීම පිණිස හෙල්ලයක් වැනි තෙබකින් මේ දමා ගැසුවා. ඒක අද වෙලා බිමට වැටුණා. ඒ මක් නිසාද? ඒ එළදෙනගේ ඇඟට ඒක වැදුනේ නැත්තේ අර දරුවා කෙරෙහි මෛත්‍රියෙන් තමයි කිරිපොවන්නේ. එතුමගේ හිතේ මෛත්‍රී භාවනා කියලා එකක් නැහැ. ඒ දරුවා කෙරෙහි තමන්ගේ පැටියා කෙරෙහි තියෙන ඒ මෛත්‍රී ගුණය නිසා ඒ මෞතුමියගේ එළදෙනගේ ඇඟට මේ නපුරු ආයුධ විනිවිද කියන. ඒ තරම් පුදුම දෙයක් මේ මෛත්‍රිය වන්න හැටි. අපේ ලංකාමීට අවුරුදු 70කට වගේ ඉස්සර වැඩි හිටිය අපේ රුවන්ගරි කන්දේ ලොකු ස්වාමින් වහන්සේ පැවිදි වෙන්නේ ඉස්සර දසසිල් කාලේ ලබනෝරුව පැත්තේ වීථිපායකන කඳු වැටිය කියන කාලේ අවුරුද්දක් ඉඳලා තියෙනවා භාවනාන යෝගීව. ඒ අතර එන දායකයන් උන්වහන්සේ මෛත්‍රී භාවනාව කරන හැටි කියලා දීලා තියෙනවා. මේ මෛත්‍රී ධ්‍යාන වඩන හැටි කියලා දීලා තියෙනවා. ඒ වගේම අර තිත්තං චරන් නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත මිද්දෝ කියන උපදේශ අනුව දවසේ වැඩ කරමින් මෛත්‍රී වඩන හැටි කියලා දීලා තිබුණා. එක්තරා උපාසිකාවක් ඒක හොඳට කරන අතර කලේ අරගෙන ළිඳට ගියා වතුර ගේන්න. නැමිලා මේ කලේ සෝදලා වතුර පෙරන වෙලාවෙත් දඩයක් කාරියෙක් තිබූ වෙඩිල්ලක් කොහෙන් හරි ඇවිල්ලා මෙතුමිය බෙල්ලේ වැදුනා. මෙතුමියගේ බෙල්ලේ සියඹලටයක් වැදුණු තරම්වත් වේදනාවක් නැහැ වෙඩි උණ්ඩේ බිමට වැටුණා. මෛත්‍රී වඩමින් මේ පන්පරණ වේලාව. පසු දවසකේ වැඩි උන්නේත් අහුලගෙන ගින් ඒ ස්වාමින් වහන්සේ පෙන්නලා තියෙන ස්වාමිනේ මේ මෛත්‍රී වඩමින් පන්පරණ කොට මේ වෙඩිල්ලක් වැදුනායි. වෙඩි උණ්ඩයක් වැදුනා බෙල්ලේ කිසිම දෙයක් උනේ නැහැ. උන්වහන්සේ කියලා තියෙනවා මේක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙත් වර්ණ කොට අනතුරු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් අද කාලයේ විශේෂයෙන්ම හැම පැත්තෙම අනතුරු ආරංචි ලැබෙන කාලය තුල බැවින් හැමදෙනා විසින්ම කළ යුතු විශේෂ ආරක්ෂාවක් වෙනවා මෛත්‍රිය අර සිටින වෙලාවේ ඉඳින වෙලාවේ අවිදින වෙලාවේ කතා කරන වෙලාවේ නිදන වෙලාවේ අල්ප වශයෙන් හරි මෛත්‍රියේ මානසිකාර නිතර පැවැත්වීම ඉතා වැදගත් වෙනවා ඒ කියන්නේ සතුරු මිතුරු කිසිවෙකු වෙනසක් නැතුව හැම දෙනා වෙතන මෛත්‍රී සිත පවත්වන්න පුරුදු වෙනවා. ඉතින් ඒකේ වඩන අනුපිළිවෙලක් තියෙනවා. Tamanda taman මෛත්‍රී කරගන්නවා. ජීවත් වෙන කෙනෙකුට ඊළඟ ගන්නවා. තමන්ගේ දෙමව්පියෝ ජීවත් වෙනවා නම්, ගුරුවරු ජීවත් වෙනවා නම්, Tamanda උපකාර කළ වැඩිහිටියෝ ඉන්නවා නම්, ඒ ඇත්තන් වෙත එකින එක එකනා වෙත වෙන වෙනම මෛත්‍රිය වඩනවා. ඊළඟට මධ්‍යස්ථාය වෙත මෛත්‍රිය වඩනවා. ඊළඟට Tamande සතුරුකම් කළා ඉන්නවා නම් ඒ ඇත්තන්වත් මෛත්‍රිය වඩනවා. මේ විදිහට වඩලා Tamange නිවසේ තේන නොපෙනෙන සීල සත්‍යයන්ව මෛත්‍රිය වඩනවා. Tamange ගෙවත් ඒ සීල සත්‍යයන්ව මෛත්‍රිය වඩනවා. Taman ඉන්න ගමක සීල සත්‍යයන්ව මෛත්‍රිය වඩනවා. Taman ඉන්න නගරයක සීල සත්‍යයන්ව මෛත්‍රිය වඩනවා. Taman ඉන්න රටේ සීල සත්‍යයන්ව මෛත්‍රිය වඩනවා. තමන් ඉන්න ලෝකයේ සීල සත්‍යයන්ව මෛත්‍රී වඩනවා. තමන් ඉන්න තැන ඉඳලා නැගෙනට දිශාවේ සීල සත්‍යයන් මෛත්‍රිය වඩනවා. දකුණු දිශාවේ සීල සත්‍යයන් මෛත්‍රිය වඩනවා. බටහිර දිශාවේ සීල සත්‍යයන් මෛත්‍රිය වඩනවා. උතුරු දිශාවේ සීල සත්‍යයන් මෛත්‍රිය වඩනවා. අනු දිශා අතරටත් වෙන වෙනම වඩනවා. යට දිශාවේ සීල සත්‍යයන් වඩනවා. උඩ දිශාවේ සීල සත්‍යයන් වඩනවා. මේම ටික ටික පුරුදු නැන් පස්සේ ඒක හිතට ගලාගෙන එන්න පටන් ගන්නවා මේ මෛත්‍රී මානසිකාරේ. මේ ගලාගැනීම නිසා තමන්ගේ సంతානෙහි පුදුම විදිහේ ආධ්‍යාත්මික සුවයක් ඇති වෙන්න පටන් ගන්නවා. පසුගිය දාසකේ මහත්මිය කියනවා ස්වාමිනේ මට දිනන්න බැරි නඩුවක් තිබුණා. නමුත් මේ නඩුව තියෙන අහන වෙලාවේ මම කරණීය මෙත්ත සූත්‍රය මෙනෙහි කරමින් නඩුකාරතුමා දිහා බලාගෙන හිටියා. පුදුමේ කියන්නේ හැමෝම විස්මිත වුණා නඩුවෙන් මට ජය ලබා දුන්නා. එයින් මන් තේරුම් ගත්තා මේ මෛත්‍රී බලය නිසා අනුන්ගේ හිතේ මු르දු වෙන ඇති අනුකම්පාව ඇති වෙන ඇති. කියන එතුමා තමන්ගේ ප්‍රසාදයේ පළ කර හිටියා. මේ විදිහට තමයි මෛත්‍රී මානසිකාර නිතර නිතර භාවිතා කිරීමෙන් තමන්ගේ හිත සොම්නස්සාගත වෙනවා. අර පසන්නෝ බුද්ධ ශාසනය කියන විදිහට තමන්ගේ හිත බොහෝම සන්තෝෂයෙන් යුතුව සීලය, සමාධිය, ප්‍රඥාව වඩන්න සමත් වෙනවා. යම් දවසකදී තමන්ගේ හිතේ පාරමී ගුණ බෝධිපාක්ෂික ධර්ම දියුණු තියුණු වුණා නම් එදාට මාර්ගඵල ලබන්නටත් මේක පදනම් වෙනවා උපනිශ්‍රේ වෙනවා. එනිසා අපි මේ ජීවිතයේ ආරක්ෂා පිණිසත් එවාගෙම අපේ ජීවත් වෙන ලෝකයට හිතසුව පිණිසත් එවාගේ මතු මතු නිවන දක්වාම අපට හිතසුව සලසා ගන්නු පිණිසත් මෛත්‍රිය වැඩි මිතා වැඩගත් වේදවා. දැන් අද මේ සෙත් පැතීමක් කරනු ලබනවා මේ යොත් මම හිතනවා සතපුම් බන්දාහක් වගේ ඈත ඉන්න දරුවෙකුට. ඉතින් ඒ දරුවාට මේ දෙමව්පියන් මේ වැඩිහිටියන් මේ නෑදෑයන් මේ ස්වාමින් වහන්සේලා එකතු වෙලා මෛත්‍රියක් මේ පවත්වනවා. මේ මෛත්‍රී චිත්ත තඩංග ධාරාව යන්න තත්පරයක් පමා වෙන්නේ නෑ. මෙතන හිතනකොට මෙතන ගින් ඒ දරුවාගේ సంతාණයට ඒක පිහිට වෙනවා. ඉතින් ඒ දරුවාට අනාගත සුබ සිද්ධියකින් සැලසෙනවා. මේ වාගේ තමයි ළඟේ දුරේ කියලා වෙනසක් නැහැ. මෛත්‍රී චිත්ත තරංග කියනවා මේ විදුලි වේගයට වඩා බොහොම වේගවත්. විදුලි වේගය කියන්නේ ද්‍රව්‍යාත්මක ශක්ති විශේෂයක්. මේ සිතේ තියෙන වේගය කියන එක අද්‍රව්‍යාත්මක මානසික ශක්තියක්. ඒක බලයේ පුදුමයි අසීමිතයි. ඒ නිසා අපි විසින් කළ යුතු වෙනවා ළඟ ඉන්න දුර ඉන්න හැම දෙනාටම අපරස්තර ගන්න කුසල් සිත්වල ආනිසංස යොමු කරමින් මෛත්‍රී සිත වැඩි දියුණු කිරීම. ඉතින් ඒක අර හිතේ අහිතේ නැදා සෑම සත්‍යයන් හිත වඩන්න පුරුදු වෙනන් පස්සේ තමන් ඒක මහා ලාභයක් කරගන්නවා හරියට අහසේ පාවෙමින් යන 이르දිවන්තයෙක් වාගේ හැම වෙලාවෙම තමන්ගේ හිතේ ඒ ගුණය තුල පාවෙනවා මනස. ඒ තරමට පුදුම විදිහේ ශක්තියක් හිතේ දියුණු වෙනවා. එනිසා මේ ගුණය අපි දියුණු කර ගැනීමට වඩා වඩා පුරුදු කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්න අතරතේ අපේ සරුවඥන් වහන්සේ මේක මෛත්‍රී පාරමිතා බලයක් හැටියට දිනු කරගෙන තියෙනවා. මෛත්‍රී පාරමිතා, මෛත්‍රී උපපාරමිතා, මෛත්‍රී පරමත්ත පාරමිතා වශයෙන්ද මේ ගුණේ දිනු කරගෙන තියෙනවා. මෛත්‍රී පරමත්ත පාරමිතා පිරු ආත්භාවයක් තමයි ඒක රාජ රාජතුමාගේ චරිතය. ඒක රාජ රජතුමා බොහෝම ධාර්මිෂ්ඨව රාජ්‍ය කළ රජ කෙනෙක්. එනිසා මුළු රටම සස්නේකයි. මුළු රටම සමගි සම්පන්නයි. නමුත් ඒ රටේ මිනිත් එක්තරා දුෂ්ට පුජ්‍යලයෙක් අසත්පුරුෂයෙක් සමීප රටකට ගිහිල්ලා ඒ රටේ රජුරුවන් එක්ක මිතුරු වෙලා මේ ඒකරාජ රජතුමාගේ රාජ්‍ය පැහැරගන්න කුමන්ත්‍රණය කළා. ඒ කියන්නේ ඒකරාජ රජුරුවන්ගේ රාජධානිය මැස්සන් නැති මීවදයක් වගේ බොහොම ලේසියෙන් අල්ලගන්න පුළුවන් කිව්වා. ඉතින් කවුරු රාජ්‍යයට ගිජු නිසා ඒ සාමන්ත රජතුමා සෙනඟ පිරවරාගෙන ඇවිල්ලා යුද්ධය දෙනවාද රාජ්‍ය දෙනවාද කිව්වාම ඒකදාජ රජතුමා නිශ්ශබ්ද වුණා. ඇමති මණ්ඩල දහසක් දෙනා හිටියා. ඇමති මණ්ඩල කිව්වා දේවයන් වහන්සේ අපට අවසර දෙන්න අපි යුද්ධ කළා මේකට පළවා හරින්න. මනුෂ්‍ය ඝාතනය නොකරම පළවා හරින්න. නෑ දරුවෙනි රටක් නිසාවත් අනුන හිංසා පීඩා වෙනවට මම කැමති නෑ. කැමති කෙනෙක් රාජ්‍ය පැහැරගත්තා ඔයත්ෝ නිස්සද්ද වෙන්නයි කිව්වා. අන්තිමේදී මේ ඒකරාජ රජතුමා ජීවග්‍රාහයෙන් අල්ලගත්තා ඒ සාමන්ත රජුරු ඇවිල්ලා. ජීවග්‍රහයෙන් අල්ලගෙන කකුල් දෙකෙන් බැඳලා බාල්කේ එල්ලුවා. සික්කාවක දාලා සික්කාව කියන්නේ මේ කත්ලියේ අර දෙපැත්තේ තියෙනවානේ කත් ඇති එයින් එක තියලා උඩ එල්ලුවා. ඒකින් මේ ඒකරාජ රජුරෝ පුරුදු කරලා තියෙනවා මෛත්‍රිය. අල්ලන වෙලාවේ, බඳින වෙලාවේ, එල්ලන වෙලාවේ, දැන් එල්ලීගෙන ඉන්න වෙලාවේ මෛත්‍රියම වැඩුවා. මේ මෛත්‍රිය වඩන අතර දැන් ඉතින් විරුද්ධ රාජ්‍යරෝ රාජ්‍ය පැහැරගෙන ආක්‍රමණය කළා ඒ මාලිගාවේ වාසය කරනවා. ඒ මොහොතේදී මේ රජුරුවන් ළඟ මුරකරුවන් කීප දෙනෙක් පමණක් හිටියා. මේ රජතුමා දැන් එල්ලීගෙන මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? මෛත්‍රියේ ධ්‍යාන පහළ වුණා. මෛත්‍රියේ ධ්‍යාන පදනම් කරගෙන කසින ධ්‍යාන උපදෙව්වා. කසින ධ්‍යානෙ උපදෙව්වාම අභිඥා බලත් ලැබුණා. අභිඥා බලෙන් බඳුන් ලැබුණා. බඳුන් ලැබිලා ආසේ පරයන්කෙන් වාඩි වුණා. නිරාලම්භාසයේ පරියන්කෙන් වාඩිලා ඉන්නකොට අර මුඩකරුවන් දැකලා අර විරෝධ රජුරවන්ට ගිහින් පණිවිඩයක මෙන්න මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. පස්සේ රජුරු ඇවිල්ලා මේ විශ්මය දැකලා දිගා වෙලා වැන්දා. වැඳලා කිව්වා අනේ තමුන්හාසගේ ගුණය නොදැන මම මේ ලොකු අපරාධයක් කළා මට සමාව වෙන්න. ඔව් මං සමාව දෙනවා. එහෙනම් මේ සිංහාසනයට වඩින්න. දැන් මට ඊට වඩා ලොකු සිංහාසනයක් දැන් ලැබිලා තියෙනවා. මම මේ රට බොහෝම ධාර්මිකව රාජ්‍ය කළා. මේ රටවැසියොන්ද මම දරුවන්ට වාගේ අනුග්‍රහ කළා. රටවැසියෝ බොහොම සමග ඉන්නවා. රටවැසියෝ බොහොම ශාස්ත්‍රීයකව ඉන්නවා. එනිසා මා සේම ධාර්මිකව රාජ්‍ය කරන්නයි මම මට සුදුසු තැනට යනවා කියලා අහසින් ගියා හිමවත් ප්‍රදේශයට. මේ මුළු පුදුම ආශ්චර්ය සිදුවීමක්. මේ අවස්ථාවේ උන්වහන්සේගේ සිතේ බලපෑමේ මෛත්‍රී පරමත්ත පාරමිතාව. ඒ කියන්නේ ජීවිතේ දැන් විනාශ කරන්න යන වෙලාවේදී ඒ ජීවිතය ගැනත් නොබලා මෛත්‍රිය ධ්‍යාන බාට පමනවලා පුදුම ජයග්‍රහණයක් කරගත්තා. මේ වාගේ අනන්ත වාරවල බෝසතාණන් වහන්සේ මේ මෛත්‍රී බලය පුරුදු කරගෙන තැවිලා තමයි ඔය සීල බුද්ධකාරක ධර්මයන් මුදුන් පමනවාගෙන ලෝතුරා බුදු වුණේ. ඒ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී ගුණයට අපේ নমස්කාරය වේවා අපටත් මේ විදිහේ මෛත්‍රී ගුණ අනුගමනය කරමින් අපේ ජීවිතේ වාසනාවෙන් වාසනාවන්ත කරගෙන ඒ සරුවඥන් වහන්සේ ආબોධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සුව ලබන්ට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු